නොවේ අංහනම බහ කන්ත කුරාන් වැදියා එෆාසා දාමිතාක දෙතින් හතර පාසා හංගා දානේ පාරිස් කලාගේ වෙරි කිස්රා හුස්රෝ පරවේ රස්කිෆාන එරස්කිෆාන ගාමිකවලුන් සීරේනා දෙකමලුන් වර ජීනතර බාල්ඛානාග වාජස්සවම් වර උපදවා තිබ්බාන කො මිතාය කාරෙන් කියවලක වර රීති මහෙන් හිපායි මස්කන්නානේ බාය කියාවා එබහර දේ රස්කිෆාන හද්දාමක විදාල බසෝ ඉවෙවියේ මස්විකා කලේ ගෙන්නාරේ මිකලේ ගාමුන් මස් බාවාවා එකලේගෙන් ඉනාමග සතයක දිනාරු රන්දෙන් අමරු කරබාකි. මිකලේගේ මිරන්ත බලා දියතම් වලුග ශීරීම් දන්වාපිය මනික්පානෝ කන්තහකි මීහුන් අජා වදානය පද කන්තයකෙ. එම මහ බාහ තියදෙවී සතයක දිනාරේ දිහවරක දිනාර් දෙවිය සේනාදාන හිප්පුරිගෙන්නේ. මනිකපානම් මීහුන් කිය අවලයනි මුදලුම් ඉස්රාහ කරවා රස්කලව කමුගේ. රස්කිපාන විදාලයේ රස්කලම කන්තකතරේ අංහනම් වද ඔළමකි ගෝස්කමක් කමකු. ಬುದುರು ಜಮ್ಮರು ಕಾಫಾಫಳು ಅರಿಹುಗಾಶ ದೆನ್ನೆವಿಯೋಲೆ ಸೀರಿನು ಮಿಯಕಿ ರಸ್ಕಮೋ ಕಮೆನ್ನೋನೆ ತಿಯಕುರವಿ ಕಂತಕು ಮಣಿಕಫಾನ ದಾದಿ ಫಸೇಹಕೊ ನುಕುಮೊಡನ್ನೆವೆನೆ ಹಿಕುಮತೆನ್ ಅಳಗುಂಡು ದನ್ನುವ ಫಾನಮೆ ಪರವೇತ ಎ ಹಿಕುಮತೆ ಹಿಕಬಾಯತ ಸೀರಿನು එකලේක ෆාන ඒ දීනාර්තන් හිපාගේ මණිකෆාන සුකුරු අදා කුර ආම එනා කුර මී අංහෙම් මහෙත්ත අස්සවානි තිරිහෙම් මහකේ දන්නවා වෙනම මණිකෆාන බෑනම් ෆුලුයි අංහෙම් මහෙක් කමක විදාලවානි අංහෙම් මහකේ දන්නවා වෙනම බෑනම් ෆුලුයි තිරිහෙම් මහෙක් කමක විදාලවානි මිහිසාව දියතන එකදේක සතේ කිදීනාර හිපාගහස් වදෙජ්ජේ වනුමම් පරවස් කලේගයයි මේ ෆිරිහෙන් මහෙන් හැ නොවත අංහෙන් මහෙන් හෙජ්ජේ කියවලු කලේග ආ හොදාවෙන් ආලම් මේ ෆිරිහෙන් මහවෙස් නොවත අංහෙන් මහවෙස් නොනේ මේ මහුග තෙරෙන් කුම්සායක පරවස් හිනිපොඩවා සාබහේ විදාල වජ්ජේ එතාංග ආදේකී රස්කලක සාබහේ විදාල වජ්ජනම ආස් දීනාරු රන් ලිබම දැන් මිකලේගේ හොරිහා දීනාර්ත එකලේගේ අතුවායි ප්‍රතිගණකම් අලාගෙන උපදුගා දාතන් දෙකමලම් බල්ලවන් ඉන්නවනකෝ මේක තරෙන් ඒ දිනාර විමච්ච වැටිජේ හම වැට්ටුම ගුදුව හෝදාපය දිනාර නගා ප්‍රතිකණලාපි සීරෙන් මණිකපාන් නිකන් දෙක වරන්න වාරෙ එකලේයකි වරන් උදෙපා බකීලේකි බකීලුන්න හේකොන් හිටවමකි බොඩපාවේක එහුරිහා දිනාර්තන් හිපාගෙන් පුරවගෙන් දනිකොන් එම්මෙ දිනාරේ වැට්ටුනේමයි දිනාරොස් මිහෙන්දා ෆගීරකු නගා උෆා කුරාන් බාවවාගෙන් නුවගෙන් ඒක සකරාතේ බල්ලවාරෙ එකලේ ගෙන්නවාපා එතකති අතුනුලෙවියා අලුවන මනික්පානෝ කන්තක මච්ච වරන් හිතාම කුරාණම පරවේද අවහම් එකලේ ගෙන්නවා කෝෆාස් කරවා විදාල බස්සොල ඉවවිය හදේයකී වරන් නොබෑ බකීලකීම් තාය කියවලු ආ ඛුදාවින්ද ආලම් නිකමෙත අලායි බකීලහකන් දෙක දෙනවඩාති කොම්ෆදේ කුන්තොයි පරවේද තිය උරිහා දීනාර්තන් හිපාගෙන් දනකොන් ඒගෙ තෙරෙන් එම්ම දීනාරේ මගමච්ච වැටුණීම ෆගීරකු නගාම් වෙස් බාවාගෙන් නොවියේ කියවලු ආ ඛුදාවින්ද ආලම් මනික්පානෝ උමරුහු ධම්මවා නැතේ ಅಳಗೊಂಡು ಎ ದೀನಾರ್ಥ ದೊಂಗಿರು ಏಗೆ ಎಫ್ಫುರುಗ ಹೊರಿ ಮಣಿಕ್ಫಾನು ನುವತ ಎಹೆಂ ವೆಸ್ತಿ ತಹುತುಗ ಇನ್ನವಿ ರಸ್ಕಲಹುಗ ತಸ್ವೀರ್ ಅನೆಫ್ಫುರುಗ ಹೊರಿ ರಸ್ಕಲಹುಗ ಮಾಯನ್ ನಂಪುಳೆ ನಿಕಮತಿ ಅಳಾಯ ದೀನಾರು ಉನ್ನಗ ದಾತನಾ ಮೀಹ ಕೊಯಸ್ ಎ ಫಾಂಗ್ ಅರಾಜನಮ ಎಮೀಹ ನುದಿನ ಹುಟ್ಟಗಸ್ ಅವನು ಮೀ ದೆನಹುರೆಗೆನ್ ಎಕಂತಗು ಸಬಬಕ ವಿ ಮೀಹಾಯ್ ಕೊಮ್ಮೆ ಪದ ಹಾಲಕ ಲಾಗೆಂ ವೆಸ್ ಅವಗೊಂಡ ವೆಗೆನ್ ಮಿದಾವತುಗ ಸಹನ್ ಸಾಹೆಗೆ ತಸ್ವೀರಶ ನಂಪುಳ ಮೀಹಗು ಫಾಂಗ್ ಅರ ಇಹಾನೆತ್ತರಿ ವಿಯಕ ನುದೇ ನಹುರೇಮಿ ಪರವೇಜು ವರಂ ಹರವಡು ಫುಣು ಸಾಬಹೆ ವಿತಾಳ ವೆಜ್ಜೆ ಮಿಕಲೆಯ ಅಣೆಕ್ಕ ಅಣೆಂಹಾಸ್ ದೀಬಿಗೆ ಮುಳಿಯಕು ದಿಹಾಸ್ ಎಸ್ಸತೇಕ ದೀನಾರು ಹಿಪಾ ಹಿಂಗಜ್ಜೆ ರಸ್ಕಿವಾನ ಕೊಲಿಕಲೆಯ ಗೆನ್ನವಾಹ ಕೊಯ್ಯಿ ಲೆವ್ವಿಯೆ ಮೀಸ್ತಕುನ್ನೇವೆ ಅಂಹೆನುಂಗು ಬಹ ಕಂತ ಕುರನಿವಿಯ ಎಫ್ಫಾಸ ದಾಮಿ ತಾಕ ದೆತಿನ್ ಹತರ ಫಾಸ ಹಿಂಗಾದಾನೆ